සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 සතිමාතිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි විශේෂයෙන්ම පින්නතුනි අද සතිපට්ඨානය හා සම්බන්ධ දේශනාවක් තමයි සිද්ධ වන්නේ විශේෂයෙන්ම මේ සිහිය සිහිය කියන දේ නිවන් දකින්නට අත්‍යවශ්‍ය දෙයක්. දැන් ඒක පින්නතුලා ඊටාම හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කළා. ඒ ධර්මදේශනා අතර ධර්මස්කන්ධ අතර සුවිශේෂී දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. ඇයි මේ දේශනාව විශේෂ වන්නේ? විශේෂ වන්නේ බුදුරජාණන් වහන්සේ වගකීම බාරගත් සූත්‍රයක්. වගකීම බාරගත්තා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී වදාරනවා මහණෙනි මේක මේ සතර සතිපට්ඨාන ඊටාම හොඳට වඩනවා නම් දින 7කින් වුණත් නිවන් දකින්න පුළුවන් කියන එක භාගතුන් මහත්තයා වදාලා. පින්නතුනේ මේ වගේ කියමනක් මේ වගේ බුද්ධ වචනයක් වෙන කිසිම දේශනාවක් අපට අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් සතර සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. මොකද සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවාමයි. බොජ්ජංග වඩන්න අමුතු දෙයක් අවබෝධයට අවශ්‍ය අංග වඩන්නට අමුතු දෙයක් කරන්න නැහැ. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොද්ධංග ධර්ම වැඩෙනවා. බොද්ධංග ධර්ම වැඩුණොත් විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළපු අර සකුණග්ගේ සූත්‍රයේ තියෙන උපමාවත් පැහැදිලි කරලම මේ දේශනාවට ප්‍රවේශ වුණොත් හොඳයි කියලා මම හිතනවා. හැමෝම බොහෝ දුරට මේ උපමාව අහලා තියෙනවා. අර පුංචි කැටකිරිල්ලගේ උපමාව. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. එක ගිජු ලිහිණියෙක් පුංචි කැට කිරිල්ලක් දැහ ගන්නවා. එතෙන් මේ කැට කිරිල්ලිය මේ ගිජු ලිහිණියාගේ කටේ ඉන්න ගමන් දැන් තාම පණ ගිහිල්ලා නැහැ. මේ පුංචි කැට කිරිල්ලිය කෑ ගහනවා නේ මට විච්ඡතයක්. තාත්තා කියපු පියාසත භූමියේ හිටියනම් මට මේ දේ වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ විදිහට මේකම කිය කියා විලාප කියනකොට ගිජුලිහිණිය අහනවා පියාසතු භූමියක් තියෙනවද උඹට? ආරක්ෂිත භූමියක් තියෙනවද? ඔව් මට ආරක්ෂිත භූමියක් තියෙනවා. කොහෙද කියලා අහනවා. එතකොට කියනවා මට තියෙන ආරක්ෂිත භූමිය තමයි කුඹුරවල අර පස්ති දැල්ල දැන් කුඹුරු කෙටුවාම ඒ පස්ති දැල්ලේ යට තමයි මගේ ආරක්ෂිත භූමිය. ඉතින් මේ විදුලිහිණියා තමන්ගේ බලවත්කමෙන් උද්ධාමයටපත් වෙලා හිටියේ. විදුලිහිණියා කියනවා හොඳයි මම දැන් ඔබව අතහරිනවා. පුළුවන් නම් මගෙන් බේරියන් කියලා. ඉතින් දැන් මේ වෙලාවේ මේ පුංචි කුරුඩු පැටි අතහැරියා. කුරුඩු පැටි අර පස්තුරට ගිහිල්ලා විදුලිහිණියාට අභියෝග කළා පුළුවන් නම් දැන් මාව අල්ලගන්න කියලා. ඉතින් විදුලිහිණියා වේගෙන් පහත් වුණා මේ පුංචි කැටකිරිල්ලිය අල්ලගන්නේ. වේගෙන් පහත් වෙනකොටම මේ පුංචි කුරුල්ලා අර පස් පිටල්ලක් ඇතුළට රිංගුවා. ඉතින් වේගෙන් ඇවිල්ලා අර විදුලිය පපුව වැදිලා එතනම මරණයටපත් වුණා. හැබැයි අර පුංචි කුරුල්ලා බේරුණා. එතකොට බලන්න වික්ෂුන් වහන්සේලා වන අපට පියාසතු භූමියක් තියෙනවා. ගෝචර භූමියක් තියෙනවා. වික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි. තථාගත ශ්‍රාවකයන්ට වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම තියෙන ගෝචර භූමිය තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන. උන්වහන්සේක අවස්ථාවක වදාලා මේ ශාසනයේ පරිහානිය සිද්ධවන්නේ සතර සතිපට්ඨාන නොවැඩීමෙන් කියලා. එහෙමනම් අපි හැම දිනාගේම ආරක්ෂිත භූමිය තමයි ගෝචර භූමිය තමයි මේ කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්මා අනුපස්සනා කියන මෙන්න මේ සතිපට්ඨානය තුළ සිය පිහිටවීම. සතිපට්ඨානය කියලා කියන්නේ සිය පිහිටවීම කියන එකනේ. ඉතින් මේ අයාලේ යන සිත මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගුණ හතරට සිහිය පිහිටවන්ටයි බුදුරජාණන් වහන්සේ ඇත්තෙන්ම කොටින්ම උගන්වන්නේ. මොකද විචිත්ත මනසකින් යථාර්ථය දකින්න බෑනේ. ඒ නිසා මේ සතිපට්ඨානය තුළ සිත පිහිටවන කෙනෙකුට ඇත්තටම යථාර්ථය දකින්න පුළුවන්. එහෙමනම් පින්නතුනි විශේෂයෙන්ම අපි මාත්‍රකා කළා වචන තුනක්. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කියන්නේ මොකද්ද? වීරිය. වීරිය කියලා කියන්නේ අපි විතරම කියනවා අපේ පය හය නෙවෙයි. වීරිය කියලා කියන්නේ නෝපන් අකුසල් නූපදවාලන වීරිය උපන්න කුසල් ප්‍රහාණය කරන වීර්ය ඒ වගේම නෝපන් කුසල් උපදවා ගන්න වීර්ය උපන් කුසල් තහවුරු කර ගන්න වීර්ය ඉතින් මෙන්න මේ කියන වීර්ය ආතාපි වීර්ය කියන එක අත්‍යවශ්‍යයි මේ වීර්ය නැත්තම් අපිට යථාර්ථයට යන්න බෑ ඒකනේ මේ වීර්ය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල හොඳට කල්පනා කරලා බලන්න කී තැනක තියෙනවද කියලා. සතර සම්මප්පදානවල තියෙනවා. ඉර්ධිපාදවල තියෙනවා විරි ඉර්ධිපාති. ඉන්ද්‍රිය ධර්මවල තියෙන විරි ඉන්ද්‍රිය. බල ධර්මවල තියෙන විරිය බලය. ඊළඟට ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන සම්මා වායාම ඊළඟට බොජ්ජංග ධර්මවල තියෙන විරිය සම්බොජ්ජංගය මෙක්කම විරිය ඉතින් අර ඒ ඒ මට්ටම් වශයෙන් දිනු වෙනකොට නොඑක් නොඑක් නම් මේ එකම වීර්යයට එදෙනවා. එහෙමනම් මේ ආතාපී කියන මේ වීර්ය තියෙන්න ඕනේ. දින හතකින් නිවන් දකින්න වීර්ය නැතුව බෑ. ඊළඟට පින්න තුනේ සම්පජානෝ. සම්පජානෝ කියලා කියන අවබෝධය. ප්‍රඥාව. නිකං වීර්ය කළ වැඩක් නෑ ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. එතන ප්‍රඥාව කියන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට සතිමා. සතිමා කියලා කියන්නේ සිහිය. පින්නතුනි සිහිය කියලා කියන්නේ ඇත්තටම මේ නිවන් දකින්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ සිහිය. සිහිය තියෙනවා නම් මම නිතරම කියන දෙයක් තමයි කුසල් මවන්න පුළුවන්. දැන් මේ සිහිය නැතිකම නිසා තමයි නොයේක් අකුසල ධර්ම සිද්ධ වෙන්නේ. ඉතින් අපි භාවනා කරනවා කියලා කරන්නේ මේ සිහිය දියුණු කරන එක. එතකොට බලන්න දැන් සතර සතිපට්ඨාන අපි තාම කෙටි. මොකද මේ ධර්මයේ කතා කරන දුකක් නිසා සතර සතිපට්ඨානයන් පිළිබඳව බොහෝ දෙනා ධර්ම දේශනා මම දන්නවා වචනෙන් වචනේ විග්‍රහ කරමින් බණ අහලා තියෙනවා. ඒ නිසා දැන් අපි බලමු කායානුපස්සනාව දෙස චුට්ටක් බැලුවොත් කායානුපස්සනා කියලා කියන්නේ කනුව කය අනුව බැලීම. සිහිය. අපි භාවනා කරනවා කියලා කියන්නේම සිහිය දිනු කිරීම. එතකොට බලන්න දැන් අපි මේ කායානුපස්සනාව තුළින් මේ කය අනුව බැලීම තුලින් සිහිය පිහිටවීම තුලින් මොකක්ද අපේක්ෂා කරන්නේ? අපේක්ෂා කරන්නේ අවිජ්ජා දෝමනස්ස. පින්නතුනේ අපිට තේරෙන විදිහටම කිව්වොත් ඇලීම යැපීම මෙන්න මේ දෙක නැති කරගන්න තමයි මේ දෙක අයින් කරගන්න තමයි අපි මේ සිහිය දිනු කරන්නේ. සාමාන්‍යයෙන් බලන්ද අසතියෙන් ඉන්න වෙලාවකට එක්ක අපි ඇලෙනවා එක්ක ගැටෙනවා. ඕකනි සාමාන්‍ය පොහුදුන් සිතක ස්වභාවය. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. හැබැයි සිහියෙන් ඉන්න වෙලාවට අභිජ්ජා කියන මේ ඇලීමත් අඩුයි. ඇලීම නැතුව ඉන්නත් පුළුවන්. දෝමනස්ස කියන මේ ගැටීම නැතුව ඉන්නත් පුළුවන්. එහෙමනම් සිහිය දියුණු කරනවා කියලා කියන්නේ තනි කර කුසල. එතකොට දවසක් දැන් මේ එක අම්මා කෙනෙක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ අපි දන් දෙනවා. අපි හම්බ කරගත්ත දෙයක් අපි දන් දෙනවා. දන් දෙනකොට අපිට තේරෙනවා මේ අපි සතු දෙයක් අපි මේ දුන්නේ කියලා. අපිට හරි සතුටුයි අනේ අපි හම්බ කරගත්ත දෙයක්. ඒ වගේම මගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දෙයක් කොහොම හරි මා සතු දෙයක් මම දන් දුන්නා කියලා ලොකු සතුටක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳීම තුළ ඊට වඩා සතුට කුසලයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා හුවා. නිකන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳීමේ. ඉතින් අම්මට තේරිච්ච විදිහ. ඒ වෙලාවේ මම ඒ අම්මට කියලා දුන්නා මේ කුසලය සහ අකුසලය. කුසලය කියලා කියන්නේ කරන ක්‍රියාව නෙවෙයිනේ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව. දැන් බලන්න කුසලයේ කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මුල් වෙලා සිද්ධ වෙන ක්‍රියාව තමයි කුසල. ඒක ලෝභ දේශ මුල් වෙලා කරන ක්‍රියාව අකුසල. දැන් එතකොට අපි සමහර වෙලාවට දානයක් දෙනකොට උනත් ඒ දාණය තුළට ওই ලෝභ දේශය එන්න පුළුවන්. හැබැයි පින්නතුනේ කෙනෙක් හොඳට සිහියෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා නම් ආස්වාද කරනකොට ආස්වාද කරනවා පාස්වාද කරනකොට පාස්වාද කරනවා මේ විදිහට බොහෝම අවදියෙන් මේ මොහොත ජීවත් වෙනවා නම් ඒ සිතෙහි රාගයක් නැහැ. ඒ සිතෙහි ද්වේෂයක් නැහැ. ඒ සිතෙහි මෝහයක් නැහැ. එහෙමනම් රාග දේශ මොහ නැත්තම් මොනව හරි තියෙන්නත් එපේ. එහෙමනම් ඒ සිටියේ තියෙන්නේ මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්. එහෙනම් මේ හුස්ම රැල්ලට අපි හිත දාගෙන ඉන්නවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙනවානේ. සමුදය ධම්මානුපස්සීව හට ගන්නා ආකාරය දකිමින් ඊළඟට වය ධම්මානුපස්සීව අභාවයට යන ආකාරය නොනින් දකිමින් වාසය කරනවා ඊළඟට සමුදය වය ධම්මානුපස්සීව ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා එතකොට බලන්න දැන් මෙතන මේ සිහිය හුස්ම රැල්ල තුල ඉන්නවා කියලා කියන්නේ මේ ඔක්කොම අපිට හට ගැනීමත් වෙනසීමත් මේ දෙකමත් මේ ඔක්කොම දැක ගන්න පුළුවන් අපි සිහියෙන් ඉන්නකොට. එතකොට බලන්න දැන් මේ කායානුපස්සනාව තුළ මම බොහෝම කෙටියෙන් මේ කියන්නේ මොකද අපි කාලය ඉතුරු කරගෙන ඊට වඩා දෙයක් ඊට වඩා කියලා කියන්නේ මේවා නිතරම පිනතුන අහන නිසා මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. දැන් එතකොට බලන්න දැන් මේ කායානුපස්සනාව තුළ භාවනා 14ක් තියෙනවානේ ඒක කවුරුත් දන්නවා ආනාපාන සතිය ඉරියාපත සම්පජඤ්ඤ ඊළඟට පටික්කෝඩ ධාතු මනසකාර නව සීවතික සියල්ලම 14යි එතකොට දැන් බලන්න පින්නතුනි මේ කය පිළිබඳව සිහියෙන් ඉන්නවා දැන් මේ කය හා සම්බන්ධ වන මේ කර්මස්ථාන ඔක්කොම තියෙන්නේ දැන් ඉරියාපත ගත්තත් මේ තමන් ඉන්න ඉරියව් පිළිබඳව සිහියෙන් ඉන්නවා. සම්පජඤ්ඤ. ඒ සම්පජඤ්ඤ විශේෂයෙන්ම දැන් ඒ කරන කියන හැම දෙයක් පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නවා. කෑම කනකොට කනවා කියලා දන්නවා. ඊළඟට ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නවා. වෙසිකිලි කෙසිකිලි පවා යනකොට සිහියෙන්. කියන්නේ මෙතන මේ සතියමයි මේ කතා කරන්නේ. එතකොට මේ සතිය නැත්තම් මේ සිහිය සෑම මොහොතකම සිතක පවතිනවා නම් කවදාකවත් ඒ සිතේ ලෝභ ද්වේෂ මොහ හටගන්නේ නැහැ. ඒ මොකද කුසල සිතේ පින්නතුනේ කවදාවත් අකුසල් මූල හටගන්නේ අකුසල් සිතේ කුසල් සිත හටගන්නේ නැහැ. එතකොට හැම මොහොතකම අපි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ එතන තනි කරම තියෙන කුසල්. අකුසල් සිත් විතර නැහැ. එහෙමනම් මේ කොටින්ම කිව්වොත් කායානුපස්සනාව කියලා කියන්නේ කය පිළිබඳව සිහියෙන් ඉන්නව මොකටද? අවබෝධ කරගන්න. ඊළඟට අපි කෙටියෙන් බැලුවොත් වේදනානුපස්සනාව. වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එකටනේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, ඊළඟට අදුක්කම සුඛ, මධ්‍යස්ථ වේදනා විඳිනවා. එතකොට මේ වේදනාව පින්නතුනේ සාමිත වශයෙන්, නිරාමිත වශයෙන් මොන ආකාරයෙන් අපි විඳිනවා. ඇත්තට මේක අනුපස්සනාවක් වශයෙන් පෙන්වලා තියෙන්නේ මේ විඳීම තුලත් පුදුම විදිහට කර්ම රැස් වෙනවා. දැන් බලන්න අපි ඇහෙන් රූප දකිනවා. අපි ඇහෙන් රූප දැකලා තමන් කැමති රූපයක් නම් නිසා ලස්සනයි කියලා අපි ඒක විඳිනවා. සාමිත වශයෙන්. සැප වේදනාවක්. ඊළඟට ඇහෙන් රූප දකිනවා. ඒ රූප වලට අපි ඇත්තට කැමති නැහැ. අන්න ඒවා දුක් වේදනා. ඊළඟට ඒ දෙපැත්තටම නැති සැපකුත් නැහැ දුකකුත් නැහැ ඒවා අදුක්කම සුඛ. ඉතින් මේ විදිහට සෑම මොහොතකම පින්නතුන අරමුණු වල අපි රස විඳිනවා. ඒතර මෙන්න මේ වේදනාව පිළිබඳවත් හොඳ අවබෝධයක් 100ක් තියෙන්න ඕන. මොකද එහෙම නැත්තම් සැප වේදනාවක් විඳිනකොට ඔන්න ඇලෙනවා. දුක් වේදනාවක් විඳිනකොට ඔන්න ගැටෙනවා. මධ්‍යස්ථ වේදනාවක් වලට ඔන්න ඒත් මුලා වෙනවා. එහෙමනම් සිහියෙන් ඉන්නවා නම් මේ විඳීම් තුලත් අපට අකුසල කර්ම රැස් කරගන්න තු ඉන්න පුළුවන්. ඒතර බලන්න මේ කියන්නේම සතිය සිහිය. මේ විඳීම් පිළිබඳව මේ ආයතනයන්ගෙන් ගන්න සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා පිළිබඳව සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට 아무තු වැලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවක් නැහැ. ඇත්තටම යථාර්ථයේ දකින්න එක ලොකු උපකාරයක්. ඉතින් මම නැවත නැවත කියනවා මේ භාවනා කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සිහිය දියුණු කිරීමමයි. අන්න ඒක අපේ පින්නතුල්ලා හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට චිත්තානුපස්සන. චිත්තානුපස්සනා කියලා කියන්නේ දැන් පින්නතුලට මතක ඇති මේ සූත්‍රයේ තියෙන සරාගසිත විතරාගසිත ඊළඟට මේ කියන විදිහට මේ සිත් ආකාර 16කින් පෙන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ හිතේ ස්වභාවය. දැන් හිතට ඇති වෙන සිතුවිලි පිළිබඳව සිහියෙන් ඉන්නවා නම් ඔක්කොම තේරෙනවානේ. රාගසිතක් ආ මේක රාගයක් කියලා දැනගන්නවා. ඒ සිහියෙන් ඉන්නවානේ. රාගය නැති වෙලාවෙත් එයා දන්නවා මේ රාගයක් නැහැ දැන් කියලා හිතේ. ඒකට බලන්න මේ සිහිය කියන එක හරිම වටිනවා. එහෙනම් චිත පිළිබඳව සිත අනුවගේ සිහියෙන් යුක්තව වාසය කරනවා. චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව කියලා කියන්නේ පින්නතුනි ඒත් ඉතින් ඇත්තටම බැලුවොත් සිතුවිලිම තමයි. නීවරණ. ඊළඟට පංච උපාදානස්කන්ධ ආයතන 6 ඊළඟට පින්නතුනි බොජ්ජංග ධර්ම 7 ඊළඟට සතර සති චතුරාර්ය සත්‍ය ඉතින් මෙන්න මේ හොඳ හරි නරක හරි මෙන්න මේ සිතුවිලි පිළිබඳව සිහියෙන් ඉන්නවා බොහෝම අවදියෙන් ඉන්නවා ඒතර බලන්න දැන් නීවරණ ධර්ම පිළිබඳව සිහියෙන් ඉන්නවා නම් නීවරණ ධර්ම වලට වැඩ කරන්න අවස්ථාවක් නැහැනේ. තියනවද අවස්ථාවක්? නැහැ අවස්ථාවක්. දැන් හිතන්න කාමච්ඡන්දයට කාමච්ඡන්දයේ පිළිබඳව හොඳට සිහියෙන් ඉන්නවා නම් මේ කාමයේ පිළිබඳව. අතරම කාමයට ඉස්මතු වෙන්න අවස්ථාවක් නැහැ. දැන් පින්නතුල කල්පනා කරලා බලන්නකො කාමයේ හටගන්නේ කොහොමද? සුබ නිමිත්තයි අයෝනිසෝ මනස්කාරයයි. අන්න අසතිය මුල් වෙනවා. සිහිය තියෙනවා නම් සුබ නිමිත්තේදීවත් එයාට රාගය ඇති වෙන්නේ නැහැ. ඒතර බලන්න කොච්චර වටිනවද මේ සිහිය. හ්ම්. දේශය ඇති වෙන්නේ කොහොමද? තරහ ඇති වෙන්නේ පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනස්කාරයයි. අසතිය. අසතිය මුල්ලානේ අයෝනිසෝ මනස්කාරය වැඩ කරන්නේ. එතකොට බලන්න සිහිය තියෙනවා නම් එයා ගැටෙන අරමුණේ නොගැටි ඉන්නවා. සිහිය තියෙනවා. ඔය විදිහට ඔය නීවරණ ධර්මයන් තුළදී නීවරණ ධර්ම මනසේ සිහියෙන් දකිමින් එයා ඒවට අහු වෙන්නේ නැතුව ඒ නීවරණ ධර්ම යම්ගේ යථා ස්වභාවය දැනගෙන කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ සිහිය තියෙනවා. දැන් පංච පාදානස්කන්ධ දැන් මේකටනේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ පංච පාදානස්කන්ධයේ පිළිබඳව සක්කාය දිට්ඨිය ඇති කරගන්න නැතුව සිහියෙන් ඉන්න කෙනාට මේක යථාර්ථය දකින්න පුළුවන් නේ. ඊළඟට පින්නතුනේ ආයතන හය බලන්න. ආයතන හය ගත්තත් එහෙමයි. දැන් අපි ආයතන හය ගැන කතා කරොත් ඒක කාටත් තාම වැදගත්. දැන් බලන්න මේ ආයතන හරහා තමයි සාමාන්‍ය මිනිස්සෙගේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. කොටින්ම මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේකනේ. දැන් මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ගන්නවා, හිතට අරමුණු ගන්නවා. ඕකල ජීවත් වීම නේද? ඌට වඩා දෙයක් අපි කරනවාද? ඌට වඩා කිසිම දෙයක් මේ ලෝකෙ කිසි කෙනෙක් කරන්නේ නැහැ. ඕක තමයි ජීවත් වීම. ඕක තමයි අපේ ලෝකය. ඒක හොඳට වටහා ගන්න ඕනේ 아무තු දෙයක් නැහැ. ඊළඟට අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා දෙකකුත් තියෙනවානේ. සැප විඳිනවා කියන්නේ මොකද්ද? සැප විඳිනවා කියලා කියන්නේ මේ ආයතන හයට අපි කැමති අරමුණු විඳිනවා නම් ඔන්න සැප. කැමති අරමුණු ලැබෙනවා නම් ඒකනේ සැප නේද? දැහැට තමන් කැමති රූප ලැබෙනවා නම් සැපයිනේ. කනට තමන් කැමති ශබ්ද ලැබෙනවා නම් සැපයිනේ. නාසයට තමන් කැමති සුවඳ ආග්‍රහණය කරන ලැබෙනවා නම් සැපයි. දිවට රස විඳින්න ලැබෙනවා නම් සැපයි. කයට පහස විඳින්න ලැබෙනවා නම් සැපයි. තමන් කැමති පහස. ආස්වාද ජනක පහස. ඊළඟට කැමති කැමති අරමුණු විඳින්න ලැබෙනවා නම් ඔන්න සැපයි. දුක කියන්නේ ඒක අනිත් පැත්ත. 아무තු දෙයක් නෙවෙයි. දුක කියලා කියන්නේ අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලැබෙන ඔන්න දුකයි. එතකොට පින්නතුනේ අපි කැමති දේවල් වගේම අකමැති දේවත් ලැබෙනවානේ. ඒකෙනි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. අපි කොත් කොච්චර කැමති දේවල් අපේක්ෂා කළත් අපි අකමැති දේවලුත් අපි හැමෝටම විඳින්න සිද්ධ වෙනවා. එතකොට බලන්න දැන් මේ ආයතනයන් පිළිබඳව දැන් සිහියෙන් ඉන්නකොට දැන් තේරෙනවා අනේ මේක තමයි අපේ ලෝකය කියලා හරි කෙනෙකුට තේරෙන්නේ සිහිය හිටියොත් ඊළඟට මේ ධර්ම ශ්‍රවණයත් එක්ක බොහොම සිහියෙන් ඉන්නකොට මේක හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟ යෝනිසෝ මනසිකාරයත් එක්ක ලොකු අවබෝධයකට යාට යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න දැන් අපි කිව්වා මේ ආයතන හය තමයි අපේ ලෝකය. මේ ආයතන හරහා තමයි සැප දුක් විඳිනවා කියලා අපි කියන්නේ. මේ ආයතනයන්ට කැමති දේවල් ලැබෙනකොට සැපයි අකමැති දේවල් ලැබෙනකොට දුකයි. ඊළඟට පින්නතුනි අපි දැන් මේ ආයතනයන්ගෙන් දැන් මේ ආයතනයන් නිසා තමයි ඇත්තටම කෙලෙස් හටගන්නේ. දැන් මෙතනින් ඔක්කොම ඇතුළට යන්නේ. එහෙනම් මේ ආයතනයන් පිළිබඳව බොහොම සිහියෙන් කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම යාට මේ වගේ ගැලවෙන්න පුළුවන්. දැන් බලන්න අපි මේක තව ටිකක් මේ ආයතන හය ගැන කතා කරමු. නැහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දැන් මේ ටික අපි කාටත් තේරෙන රස කන නාසය දිව ශරීරය මනස නැත්නම් අපි පාලියෙන් කියන චක්කු සෝත ගාන දිවවා කාය මන මෙන්න මේවාට කියනවා ආධ්‍යාත්මික ආයතන කියලා. කියන්නේ Taman ළඟ තියෙන ආයතන. ඒත් මේ ආයතන වල නිෂ්පාදනය කරන්නේ මොනවද? ඇහි නිෂ්පාදනය කරන රූප, කනෙන් ශබ්ද ඒවා තමයි. ඊළඟට පින්නතුනේ බාහිර ආයතන හයකුත් තියෙනවා. බාහිර ආයතන හය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. බාහිර ආයතන හය. දැන් මේ දෙන්නා එකතු කරන පාලම තමයි විඥාන හය. දැන් ඇහැයි රූපයයි එකතු කරන්න සිතක් තියෙන්න එපේ. ඒ සිතට අපි කියනවා චක්කු විඥාන. කනයි ශබ්දය එකතු කරන සිත ශෝත විඥාන. නාසයයි ගඳ සුවඳ එකතු කරන සිත ගහන විඥාන. දිවයි රසයයි එකතු කරන සිත ජීවහා විඥාන. ඊළඟට කයයි පහසයි එකතු කරන සිත කාය විඥාන. මනසයි අරමුණු එකතු කරන සිත මනෝ විඥාන. අන්න මේ එකතු කරන සිත පින්නතොට මේක හරියට පාලමක් වගේ. මෙන්න මේ සිතට අපි කියන විඥාන කියලා විඥාන හයක් තියෙනවා. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුවට ධර්මයේ කියනවා ස්පර්ශය කියලා. දැන් අපි ස්පර්ශය කියලා කියන්නේ මොකටද? ස්පර්ශය කියලා අපි සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අන්නහවලා මගේ ඇඟේ ස්පර්ශ වුණා හැම කියනවා නේද? මොකක් හරි ගෑවුනොත්, වැදුනොත් මෙතන ස්පර්ශය කියලා කියන්නේ එකතුවකට. එකතුව තමයි ඇහැයි රූපයයි සිතයි ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි නහය ස්පර්ශය. දිවයි රසයයි සිතයි දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි කය ස්පර්ශය. මනසයි අරමුණු විඥානයයි මනසේ ස්පර්ශය. එතකොට බලන්න පින්නතොනේ ස්පර්ශ පර්ශ කියලා කියන්නේ මෙන්න මේ එකතු වීමට. ඊළඟට පස්සපත්‍ය වේදනා. අන්න. මේ එකතු වීම නිසා ඊළඟට සිද්ධ මොනවද? වේදනා හයකුත් හට ගන්නවා. ඇහැ නිසා හට ගන්න වේදනාව චක්කු සම්පස්සජා වේදනා. ඔය විදිහට කන නිසා හට ගන්න වේදනාව, නාසය නිසා හට ගන්න වේදනාව, දිව නිසා හටගන්න වේදනාව, කය නිසා හටගන්න වේදනාව, සිත නිසා හටගන්න වේදනාව. මේ වේදනාවක් කිව්වහම මේ දුකක් එහෙම නෙමෙයි. ඒක හොඳට හිතට ගන්න ඕන. තැහැ නිසා ඇති වෙන වේදනාව සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. සිහිය යෙදුන් නැත්තම් අසතියෙන් නම් ඒ සැප දුක් වේදනා වින්ද ඒකාන්තේම අකුසල් ගණයට වැටෙනවා. ඒකට එච්චර අපි සිහිය දියුණු නොකිරීම නිසා මොනතරම් අකුසල පාර්ශවයකට අපේ සිත ඇදිලා යනවද එහෙනම් සිහිය තියනවා නම් ඒවා මුකුත් වෙන්නේ නැහැ ඒකයි මේ සිහියමයි අපි දියුණු කරන්න ඕන පින්නතුනේ සිහිය දියුණු කරනකොට එතන වැඩෙන්න තියෙන සියලු බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා මේ සිහිය දියුණු කිරීම තුළ එතකොට බලන්න දැන් මේ වේදනා මේ ස්පර්ශය නිසා වේදනා හයක් හට ගන්නවා. ඇහැ නිසා ඇති වෙන වේදනා. ওই විදිහට මේ ආයතන හය නිසාම ඇති වෙන වේදනා. ඒ වේදනාව අපි කිව්ව සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. සැප වේදනාවක් නම් අභිජ්ජා ඇලීම ඇති වෙනවා. දුක් වේදනාවක් නම් දෝමනස්සේ ඇති වෙනවා. ඉතින් මධ්‍යස්ථ නම් ඉතින් මුලාව තමයි. ඉතින් එහෙමනම් සිහියෙන් ඉන්නකොට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඊළඟට පින්නතර දැන් මේ වේදනා හය නිසා හටගන්නා තණ්හා හයක්. දැන් ඇහැ නිසා හටගන්න තණ්හාවට කියන රූප තණ්හා. ඒක ගැටීමක් වෙන්නත් පුළුවන්. ඊළඟට ශබ්ද තණ්හා. නා ඒ කන කන නිසා හටගන්න වේදනාව ශබ්ද තණ්හා. තණ්හාව. ඔය විදිහට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේක කොටස් කීයකට බෙදෙනවද? 6කට බෙදෙනවා. එතකොට බලන්න දැන් මම මේ ටික ඔක්කොම අර චක්ක සූත්‍රයේ හැටියට පිනතුලට මතක් කළේ සිහියෙන් ඉන්න කෙනාට අකුසල කර්ම රැස් කරගන්නේ නැතුව ඇත්තටම සිහියෙන් ඉන්නකොට පින්නතුනි මේවා මේවාගේ යථාර්ථය යථා ස්වභාවය දකින්න පුළුවන්. දැන් බලන්න අපි කියනවා නිතරම අනිත්‍ය සංඥාව තරම් වටිනා කුසලයක් නැහැ කියලා. දැන් පින්නතුලාට නිරතුරුවම බණ කියනකොට ස්වාමීන් වහන්සේලා කියනවානේ දේශනා කරනවා. මේ ලෝකයේ තියෙන ලොකුම කුසල කර්මය තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. ඉතින් අනිත්‍ය සංඥාව වඩන්නත් පින්නතුනේ සිහිය තියෙන්න බෑ. සිහිය නැත්තම් ඒක කරන්න බෑ. වැඩි ඕන නෑ හොඳට කුසලයක් සම්පූර්ණ කරගන්න සිහිය ඕන නැද්ද? සති කියන চৈতසිකය අත්‍යවශ්‍යයි. භාවනාවක් කරන්න මේ සති කියන চৈতසිකේ භාවනාවක් නෙවෙයි සාමාන්‍යයෙන් දානයක් දෙන්න උනත් මේ සිහිය ඊටාම හොඳට තියෙන්න ඕන. එතකොට මේ සිහිය දියුණු වෙනකොට දැන් අපි අර මුලින් කියපු කායානුපස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනාව තුළ සිහිය හොඳට දියුණු වෙනකොට ඇත්තටම පින්නතුනේ අපේ ඉලක්කය අපිට සපුරා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ දේශන අහනවා වගේම අපි ටිකක් කාලය අරගෙන දැන් කෙනෙකුට ලැබෙන අත්දැකීම් තව කෙනෙකුට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මම ලැබපු අත්දැකීමක් මෙන්න මේකයි වෙන්නේ මේකයි වෙන්නේ කියලා මෙයන්ට කිව්වහම ඒකම ඔයත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ භාවනාවක තියෙන ප්‍රතිඵල මේ වගේ ප්‍රසිද්ධ දේශනාවක කියන්න අවශ්‍යත් නැහැ. එහෙම වුණාම වෙන්නේ මේ නවක යෝගාවචරය බලනවා දැන් මට ලැබිච්ච අත්දැකීමම මෙයන්ටත් මේක අහන කෙනත් ඒකම බලාපොරොත්තු වෙනවා. සිත කියන්නේ හරි මායාකාරී එකක්නේ. එතකොට තින් අරක අරකම හිත හිතා එනකොට හිත මායාකාරීව ඒක නිර්මාණය කරලා තෙනවා. එතකොට වැඩෙන සීයක් නැහැ, භාවනාවක් නැහැ. ඒ නිසා අපි මේ ධර්මයට අනුකූලව ප්‍රයතා බුද්ධේන දේශිතා කියලා දේශනා කරපු විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම මේක දියුණු කරන්න පින්නතුනි කාලය වෙන් කරගෙන අපි භාවනා කරන්න ඕනේ. දැන් බලන්න මේ බුරුම රටට එහෙම ගියාම ඔය ගිය පින්නතුලට තේරෙනවා දන්නවා. දැන් ওই භාවනාව වලට එහෙම ගියාම පින්නතුනි 아무තු බන නැහැ. දැන් අද අපේ ලාංකීය බෞද්ධ ජනතාව ඇත්ත වශයෙන්ම මේ භාවනා කිරීමේ ප්‍රතිඵල දේශනාව තුළින්ම අහගන්න කැමැති. දැන් මේ සෝහාන් මාර්ගයේ ඵලයේ දක්වාම සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ග ඵලයන් දක්වාම දේශනාවෙන් අහන්න තියෙනවන තමයි කැමැති. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් අපට ධර්ම දේශනා කරනවා නම් උන්වහන්සේ අපේ ඉන්ද්‍රිය ධර්ම බලලා අපිට ගැළපෙන විදිහටම බණ කියනවා. ඉතින් අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් නැති නිසා අපි භාවනාව දියුණු කරනකොට මේකට කාලය වෙන් කර ගන්න ඕන. තමා විසින්ම මේ අත්දැකීම් ලබා ගන්න ඕන. එක එක්කෙනා කියන කියන අත්දැකීම් තමන්ගේ අත්දැකීම් බවට පත් කර ගන්න නරකයි. එහෙමනම් කාලය වෙන් කරගෙන දැන් බුරුම රටේ එහෙම ඇත්ත වශයෙන්ම කර්මස්ථානය දෙනවා භාවනා කරන්න කියනවා. ඊළඟට දවස් කීපයකින් හරි දවස් දෙකකින් වගේ නැත්නම් දවසකින් ඒ කමටහන් සුද්ධ කරගන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ ගුරුවරයාට මතක් කරන මට මෙන්න මේ වගේ දේවල් වුණාද මෙහෙම වුණා. ඉතින් ගුරුවරයා එතකොට කමටහන පිරිසුදු කරලා දෙනවා. ඒත් අපේ අය ඇත්තටම භාවනා කරනවට වඩා භාවනා කියන කියවන එක තමයි අපි ගොඩාක් අය කරන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ධර්මයෙන් විපුල ඵල ලා ගන්න අපි සිහිය අර දැන් අපිට පුළුවන් මේ දිනදා කරන සෑම දෙයක්ම සිහියෙන් සම්පදන් ඉරියාපත වශයෙන් කායානුපස්සනාව කොච්චර දිනු කරන්න පුළුවන්ද? ඥානාපාන සතිය තුළ උනත් අපිට බොහොම සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒක පුංචි දෙයක් නෙවෙයිනේ. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට සිහිය දිනු කරන්නට ඕන. එතකොට දැන් බලන්න දැන් ආයතනයන් පිළිබඳව උනත් අපි සිහිය හොඳට පුරුදු කරොත් තමයි යථාර්ථය දකින්න පුළුවන්. දැන් අර නන්දකෝ වාද සූත්‍රය බලන්න. නන්දක ස්වාමීන් වහන්සේ අර මෙහෙණි අරන්ට වඩිනවා. මෙහෙණි අරන්ට වැඩි බණ කියන්නේ. නන්දක හාමුදුරු දහසක් මෙහෙණින් වහන්සේලාට බණ කියනවා. නන්දක කියන්නේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ වදාලා නැගෙනවරුනේ මට තේරෙනවා මේ නැගෙන මේ මෑණිවරු මේ භික්ෂුණීන් වහන්සේලා හොඳට සිහිය දියුණු කරලා ඉන්න අය. එහෙම අසතියින් හිටිය අයට මේ බණ කියලා වැඩක් නැහැ. උන්වහන්සේ දේශනා කළ සිහිය දියුණු කරලා ඉන්න අය නුවණින් කල්පනා කරලා උත්තර දෙන්න පුළුවන් අය. ඒ නිසා අද මම මේ බණ ටික කියන්නේ වෙනදා කියන විදිහට නෙවෙයි. මම ප්‍රශ්න අහනවා තේරෙනවා නම් තේරෙනවා කියන්න ඕනේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්න ඕනේ. මේ වික්‍රම වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි එහෙම බණ කියනවට තමයි අපි කැමති. එදේ සිහියෙන් ඉන්න භික්ෂුණීන් වහන්සේලා. අහනවා එතකොට නන්දක ස්වාමීන් වහන්සේ නැගිනවරුනේ මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? සිහියෙන් ඉන්නේ. සිහියෙන් ඉන්නකොට කියනවා අනේ දුහතර තේරෙනවා සිහියෙන් ඉන්න කෙනා ඇස කියන එක නිට්ටය දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක්. අනේ ස්වාමීන් ඇස අනිත්‍යයි කිව්වා. ඊළඟට ඇහුවා ওই විදිහටම කන නාසය, දිව ඊළඟට කය, සිත ගැන අහුවා. මේ ආයතන හයම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ වික්ෂුන් මහන්සරන් උත්තර දුන්නා. ඒක මේ නම් ගිරව් වගේ දීපු උත්තරයක් නෙමෙයි බොහෝම සිහියෙන් නුවණින් විමසන්නේ තමයි උත්තරේ දුන්නේ. ඉතින් බොහොම හොඳයි නැගිනිවරුනේ. ඊළඟට උන්වහන්සේ ඇහුවා මේ ඇහැට ගෝචර වන රූප නිට්ටයයිද අනිත්‍යයිද? ඉතින් මේ විස්තරණ වහන්සලා සිහිය දිනු කරලා තිබුණා. විස්තරණ වහන්සලා කවනේ ඉතින් රූපත් අනිත්‍යයි. රූප කොච්චර අනිත්‍යයිද? ඔය විදිහට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු සියල්ලම පිළිබඳ එකින් එකට එකින් ඉහට ඇහුවා. භික්ෂුණීන් වහන්සේලා සිහිය දිනු කරලා හිතේ උන්වහන්සේලා උත්තර දෙනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඊළඟට හෝ දෙන්නා එකතු කරන පාලම විඥානේ හිත කොච්චර අනිත්‍යයිද නේද? ඉතින් මේ විඥාන හය පිළිබඳවම ඇහුවා. චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යයිද? අනේ ස්වාමීනි හිත කොච්චර අනිත්‍යයිද? ඊළඟට සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හය පිළිබඳවම ඇහුවනේ. ලැබිච්ච උත්තරේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. එහෙම උත්තර දුන්නේ සිහියෙන් හිටපු නිසා. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයන් ඒවට අනිත්‍යයි කියලා උත්තර දුන්නා. ඊළඟට ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනා ඒවත් අනිත්‍යයි. වේදනාව නිසා ඇතිවෙච්ච තෘෂ්ණා ඒවත් අනිත්‍යයි. සිතෙහි අකුසල ඇලීම් හරි ගැටීම් හරි ඇති වුණත් ඒවා නිට්ටිය නෑනේ. ඒවත් අනිත්‍යයි. එතකොට බලන්න පිළිතුර මෙන්න මේ විදිහට මේ බිත්තුණන් වහන්සේට උත්තර දුන්නා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ ඔක්කෝ මහලා ඇහුව නැගිනවරුනි යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. ඒ වෙලාවේ භික්ෂුණීන් වහන්සේට උත්තර දෙනවා අනේ ස්වාමීන් යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි කිව්වා. ඉතින් යමක් අනිත්‍ය නම් ඒක කොහොමවත් සපක් වෙන්න බෑනේ. ඉතින් යමක් අනිත්‍ය නම් දුකයිද සපයිද? දුකයි කිව්වා. ඒතර යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන්ද කියලා හෙවුවා. අර භික්ෂුණීන් වහන්සේලා උත්තර දුන්නා නේ ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ කිව්වා. ඉතින් මේ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කිව්වා බොහොම හොඳයි. එහෙනම් අද දේශනාව හමාරයි. මම විහාරයට වඩිනවා කියලා මහත් විහාරයට වැඩියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට කියන නන්දක අද භික්ෂුණීන් වහන්සේලාට කරපු දේශනාව බොහෝම අගයි. සිහියෙන් ඉන්න කෙනෙකුට මේ ආයතනයන්ගේ යථාර්ථය විමසන්න දෙන එක හරිම වටිනවා. හැබැයි සිහියෙන් ඉන්න කෙනෙකුට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අද භික්ෂුණීන් වහන්සේලා ගොඩක් සතුට වුණා. දැන් මුළු රාත්‍රියම අද භික්ෂුණීන් වහන්සේලා ඔය කර්මස්ථානෙන් තමයි කාලය ගත කරන්නේ. ඔය ආයතනයන් හයගේ යථා ස්වභාවය විමසමින් තමයි අද කාලේ ගත කරන්නේ. ඒ නිසා හෙට දවසෙත් යන්න කිව්වා වික්ෂුණී ආරාමයට. ගිහිල්ලා ඔය කරපු දේශනාවම කරන්න කිව්වා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ පහවදාත් මෙහෙණ ආරන්ට ගියා. දහසක් වික්ෂුණීන් වහන්සේලාට අර දේශනාවම කළා. බලන්න මේ ධර්මය මේ ධහම තුල අපි ඉන්නවා කියලා කියන්නේ නොහාපු දෙයක් අහා ඉන්න එක නෙවෙයි. මේක ඇත්තට පුරුදු කරන්න ඕන. යෝනිසෝ මනස්කාරය. ඉන්නම් බලන්න අදාහපු දේශනාවම හෙට ඇහුවොත් අපේ අය නම් කිය ආමං ඕක ඊ ඇහුවා කියලා. නමුත් පින්නතුනේ මේ බණ අහන්නේ අවබෝධයක් කරා යන්න. දැන් මේ නන්දක මහරහතන් වහන්සේ අර දේශනාව ආපහු පටන් ගත්තා. අර භික්ෂුණීන් වහන්සේලා මේ අහනවා නැගිනවරුනේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? උත්තරේ ලැබුණා දැන් ඊටත් වඩා හොඳට දැන් මේක ප්‍රත්‍යක්ෂයි අනිත්‍යයි කියලා උත්තර දුන්නා. ওই විදිහට ආයතන 6 පිළිබඳව නැවත නැවත ඇහුවා අනිත්‍යයි අනිත්‍යයි කියලා උත්තර දුන්නා. ඊළඟට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස ඒවත් පිළිබඳවත් ඇහුවා. ඊළඟට විඥාන 6 පිළිබඳවත් ඇහුවා, ස්පර්ශ 6 පිළිබඳවත් ඇහුවා. වේදනාය පිළිබඳවත් ඇහුවා, තණ්හාය පිළිබඳවත් ඇහුවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා උත්තර දුන්නා. දැන් භික්ෂුණීන් වහන්සේලාට අර සතියත් එක්ක හොඳට මේක වැටහෙනවා. හොඳටම දැන් මේක වැටහෙනවා. ඉතින් භික්ෂුණීන් වහන්සේලා බොහෝම සතුටින් දැන් නුවණින් මේක තේරෙනකොට මේක යථාර්ථය වැටහෙනකොට ඒ සතියේ තියෙන ප්‍රබලත්වයත් එක්ක උණු සමාධියට යොමු වෙනවා. දැන් මේ වික්ෂුණින් වහන්සේලා සමාධි සම්පන්නවයි බණහන්. ඒ සමාධිය කියලා කියන්නේ යථාර්ථය අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය දෙයක් නේ. සමාධින් වික්‍රවේ භාවේත සමාහිතෝ යථාභූතම් පජානාති. මහණෙනි සමාධිය දිනු කරන්ද සමාධිය දිනු කිරීම තුළින් තමයි යථාර්ථය දකින්න පුළුවන්. ඉතින් දැන් ඒ අනුව දැන් මේ බිත්තුන් වහන්සේලා හොඳට වික්ෂණින් වහන්සේලා හොඳට මේ දේශනාවට සිහිය දාගෙන ඒ වික්ෂණින් වහන්සේලා මේ දේශනාව අහනකොට ඔන්න හිත ඒකාග්‍රතාවයකට ආවා. ඒ විලායම වික්ෂණින් වහන්සේලා ඒ සිහියත් සමගම මේ යථාර්ථය දකිනින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන මේ වික්ෂණින් වහන්සේලා සෞකලසුන් නැසා මහා රහත් භාවයටපත් වුණා. ඉතින් දැන් දේශනාව හමාර වුණා නන්දක ස්වාමීන් වහන්සේ විහාරයට වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළ නන්දක අද දේශනාව හරියට පෝය දවසේ පෑයපු පුන්සඳ වගේ කිව්වා. කිසිම අඩුවක් නැහැ කිව්වා. ඉතින් එහෙමනම් බලන්න පින්නතුනි ඔය සතිය දිනු කරන අය ප්‍රතිඵල නැහැ අපට හරියන්නේ නැහැ කියලා අතහරින්න එපා. පින්නතුනේ මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ යම්කිසි මොහතක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න එක ලොකු උපකාරයක් වෙනවා. අසත්‍ය අසම්පදන්නය තුලින් අපට ඒව ලබා ගන්න බෑ. එහෙනම් සති සම්පජාන්න තුලින්ම තමයි මේ සැනසෙල්ල හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන්ලා මේ කරන සිහිය දියුණු කිරීම පිණිස කරන වැඩපිළිවෙළවා විශේෂයෙන් මොන කර්මස්ථාන වුණත් කමන්නේ. ආනාපාන සතිය, මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුබය ඕනම කර්මස්ථානයක්. පිනතුල්ලා ප්‍රගුණ කරන්ද ඒ ප්‍රගුණ කිරීම තුළින් අපිට මහා සනසිල්ලක් ලං කර ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න දැන් සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ අපි කියව මේ ආයතන හරහානි කෙලස් හටගන්නේ. මේ ආයතන හරහා කෙලෙස් ඇතුළට යනකොට සිහිය කියන চৈতසිකේ තියෙනවා නම් සිහිය කියලා කියන්නේ ඒක උපමාවකට කියන්නේ මුරකරුවෙක් වගේ කියලානේ. දොරට පාලකෙක් වගේ. එතකොට මේ ආයතන හයේම හොඳට සිහිය තියෙනවා නම් අපි පින්නතුනි ක්ලේශ ධර්මයන් ඇතුළට ගන්නෑ අකුසල ධර්ම ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන් අපට සිහිය තියෙනවා නම් ඊළඟට බලන්න බැරි වෙලා හරි කෙලේශ ධර්මයක් ඇතුළට ගියොත් ඒක ඉවත දාන්නත් පුළුවන් ඉවත අයින් කරන්න ඉවතට දාන්නත් පුළුවන් සිහිය තිබුණොත් සිහිය නැති වුණොත් අතුරට කෙලස් ගියා කියලාවත් දන්නේ නැහැනේ ඊළඟට තියෙන කෙලස් කොහොම හරි පින්නතුනේ අයින් කරන්න අවස්ථාව ලැබෙන්නේ සිහිය තිබුණොත් එනේන පාරට කෙලස් අයින් කරන්න ලැබෙන්නේ සිහිය තිබුණොත් ඊළඟට පින්නතුනේ ආය කවදාකවත් මේ කෙලෙස් හට නොගන්න ආකාරයට අයින් කරන්න පුළුවන් ඒකාන්තයෙන් සිහිය තිබුණොත්. ඒ නිසා පින්වත් හැම දිනාම මේ සිහිය ඊටාම වටිනා දෙයක්. මේ සිහිය දියුණු කරන්නට සතර සතිපට්ඨානයන් තුළ මේ සිහිය දියුණු කරන්නට පින්වත් හැම කෙනෙකුටම මේ දේශනාවත් අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං තරන්ති නිබ්බානං